තව කෙටි ප්‍රශ්නයක් තියෙනවා අපේ අඳුර මේක මම වන්ස සමා වෙන්න ඕන මේ මං වැරදි ප්‍රශ්නයක් අහනවා නම් මෙතන අර අතර මට නිතරම ඔය සතර බ්‍රහ්ම විහරණ මෙතන මේ අපේ මේ අද සාකච්ඡාවේතර චන්ද්‍රමලාවදුර අන්තිමයට බ්‍රහ්ම විහරණ කියලා සතර බ්‍රහ්ම විහරණ කියලා දාලා ඒ අර බ්‍රහ්ම කියන බ්‍රහ්ම විහරණ කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා මට ඔය බ්‍රහ්ම කියන එක දැක්කහම හැමතිස්සෙම ඔළුවට මතක් වෙන්නේ අර Hindu ආගම අපේ හඳුරන්නේ මහා බ්‍රහ්මයා. එතකොට මේක මෙතෙන්ට ආවේ කොහොමද කියලා මේ මේ බුදුහාමුදුර මෙහෙම කිව්වද කියලා මට සැකයක් ඇති වෙනවා බොහෝ වෙලාවට අපේ හඳුරන්නේ කියන්නේ දැන් මෙතන මේ අර මං එක කොහරි ලේඛකයෙක්ගේ මේ මේ පැහැදිලි කිරීමක් එයාගේ මතයක් එයා දාලා තිබ්බා මට ඒක ඒකත් මතක් වෙනවා නිතර මේ දැන් මෙතන මේ අපිට හම්බුනේ ධර්මයේ තුන්වෙනි ධර්ම සංගායනාවනේ අපේ ආඳුරනේ. එතකොට චාණක්‍ය බමුණා අශෝක රජු අතන තියෙන ඒ ප්‍රශ්නේ නෙවෙයි. අතන තියෙන ඒ ප්‍රශ්නේ නෙවෙයි. ඔකට මම උදාහරණ කතාවක් පෙර දිනෙත් මම හිතන්නේ කිව්වා. මම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඝණ්ඨාරයක් පූජා කළා කියනකොට එක මහත්තයෙක් එකපාරට බය වෙලා වගේ මගේ මූණ දිහා බලලා ඇහුවා ඝණ්ඨාර පූජා කරන එක පින්කමක්ද මම හැබැයි මහත්තයා එහෙම මේක පින්කමක් නේද බුදුහාර වෙනුවෙන් පූජා කරා. එතකොට එතුමා කිව්වා ගණ්ඩාර කියනකොට මහඳුනේ මට නම් පින්කමක් නැහැ මම බීතියක් මගේ හිතට එන. ඇයිද කියලා අහපුවාම කුඩා කාලේ කොළඹ මේ මේ පාසලකට ගිහිල්ලා තියෙන්නේ. ඒ පාසලේ අල්ලපු වැටේ පන්සලක්. ඒතර හැමදාම අර ළමයි තාප්පෙන් පැනලා අර පන්සල් වත්තේ අඹ ගහට පොළු ගහලා ගල් ගහලා අඹ කඩනවා. ඉතින් මේක කරච්චලේ නිසා නායක හඳුරු ප්‍රින්සිපල්ට කියලා. ඉතින් මේක දැන් තහනම් කරලා තියෙනවා ළමයින්ට ඒ තාප්පෙන් පැනලා. ඉතින් කොහොමත් ඒක වැරදීනේ. ගල් ගැහුවේ නැත්තම් තාප්පෙන් පැනලා වෙනවත්තකට යන එක. දැන් මේකට දැඩි නීතියක් පනවලා තියෙන විදුහල්පතු. කොහොම තිබුණා වුණත් මේ ඔය මම කියන මහත්තයා ඒ ළමා කාලේ තව කීප දෙනෙක් කරා තාප්පෙන් පැනලා අර අඹ ගහේ අඹ කඩනකොට දායකෙක්ව හමාරි දුවගෙන දුවගෙන ගිහිල්ලා වේගෙන් ඝන්ටාරේ ගහගෙන ගහගෙන ගිහින් තියෙනවා. ඉතින් වේගෙන් ඝන්ටාරේ ගහන්නේ මොකක් හරි පන්සලේ ප්‍රශ්නයක් නිසානේ. ඊට පස්සේ ඉක්මනට දායක ටික රැස් වෙලා අර ළමයින්ට තාප්පෙන් පැන ගන්න බැරි වෙලා කොහොම හරි අල්ලගෙන මේ විදුහල්පතිතුමාට බාර දීලා ඊට පස්සේ පුත්තටම තලලා විදුහල්පතිතුමා මේ එපා කිව්ව දේ ඇයිද කළේ කියලා. එතකොට දැන් එතුමාට ගන්ටාර කියනකොට මතක් වෙන්නේ අර අද්දකි. මට ගන්ටාර පූජා පින්කමක් හැටියට මගේ හිතේ සටහන් වුණාට එතුමාට ඒක මතුවෙන්නෙම බීතියක් කියලා. දැන් ඒක ගන්ටාරේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපේ මනසේ දේවල් උපාදාන වෙලා තහවුරු වෙලා තියෙන විදිහ. ඔය වගේ සමහර ජාතීන්ගේ නම් කියනකොට සමහර ආගම්වල නම් කියනකොට සමහර රටවල්වල නම් කියනකොට සමහර පුද්ගලයන්ගේ නම් කියනකොට සමහරුන්ට ලේඛ කියනවා. ඇයි ඒක පුද්ගලයාගේ දෝෂයක් තියෙන්න පුළුවන්. ඒ ජන කණ්ඩායමේ දෝෂයක් තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක නෙමෙයි එතන තියෙන්නේ. අපේ මනසින් අපි ඒක දැඩිව උපාදාන කරගෙන තියෙන විදිහ. ඉතින් අනාගතවල බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දැන් බ්‍රහ්ම කියන කතාව බුද්ධ කාලේ තිබුණා මහා බ්‍රහ්මයාට. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒවට වෙනස් අර්ථකථන දුන්නා. බ්‍රහ්මාති මාතා පිතරෝ. බ්‍රහ්ම කියලා කියනවා නම් කියන්නට සුදුසු අම්මා තාත්තා. ඇයි අම්මා තාත්තා තමයි ලෝකයට සත්වය ජනිත කරන්නේ. බිහි කරන්නේ. ඊට පස්සේ බ්‍රහ්මයා තුල තියෙනවයි කියන මෙත්තා කරුණා මුදිතා ඒ මෞපිය තුල තමයි දරුවන් කෙරෙහි තියෙන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ එදා සමාජයේ තිවිච්ච වචන වලට නව අර්ථකතන දුන්නා. ඒ අර්ථකතු කරා. ඉතින් එතකොට එතකොට අපි බ්‍රහ්ම කියලා කියනකොට අපිට මොකද්ද මේකේ අර්ථය කියන තැනටයි අපි යන්නේ. ඒ වචනයත් එක්කලා අපිට සිහි වෙන තැනට නෙමෙයි. එහෙම වුණොත් අපි ගිහිල්ලා එක තැනක හිර වෙනවා. ඉතින් අපි හැමෝටම ওই වගේ ගැටලු තියෙනවා. ඒ කියන්නේ අපි දැඩිව උපාදාන කරගත්තුව තියෙනවනේ යම් යම් ආකාරයකින්. ඒතර ඒක තමයි සැනකින් සිහි වෙන්නේ ඒ කාරණේ ඇහෙනකොට. දැන් අපි ඉගෙන ගන්න කාලේ අපේ දේවාලගම මේදානන්ද පඬිත හඳුරු ලස්සන උදාහරණයක් කිව්වා. ඉර බැස ගියා කියන මේක වාක්‍ය මේක සරල වාක්‍යයක්. ඒතර මේ වාක්‍ය ඇහෙනකොටම එක් එක්කෙනාට මතක් වෙන්නේ එක එක જાති. හොරාට හොරකම යන්නට සිහි එතකොට සල්ලාලයට සල්ලාලකමේ යන්නට සිහි එතකොට මතට සූදුවට ඇබ්බැහිවෙච්ච කෙනාට ඒක මතක් වෙනවා. ගණිකාවට ගණිකා වෘත්තියට යන්න දැන් සුදුසු වෙලාවයි කියලා මතක් වෙනවා. එතකොට පැවිද්දාට වතාවත් කරන්න භාවනා කරන්න සුදුසු වෙලාවයි කියලා සිහිපත් වෙනවා. ඊළඟට උයන පිහන ගෘහණියෙකුට දැන් උයන්න වෙලාවයි කියලා සිහිපත් වෙනවා. පාඩම් කරන කෙනෙකුට දැන් පාඩම් කරන්න සුදුසු වෙලාවයි කියලා සිහිපත් වෙනවා. එතකොට මේ විදිහට එක එක්කෙනාට ඉර බැස ගියා කියන එකම වාක්‍ය මේක කියනකොට එක එක්කෙනාට දැනෙන අර්ථය වෙනයි. අර කියන වාක්‍ය වෙනයි. ඒකෙන් දැනන අර්ථය වෙනයි. එතකොට වචනේ එකම වුණාට අපි එක එක්කෙනාට එකෙන් දැනන අර්ථය වෙනස් වෙන්නේ කොහොමද? අපි ඒක අර්ථකථනය කරගෙන තියෙන විදිහත් එක්ක. ඉතින් සමහර අවස්ථාවල අපට යහපත වෙනුවෙන් ඒ අර්ථ වෙනස් කරගන්නට ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කළේ. ඊළඟට බ්‍රාහ්මණ කියන වචනේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේට කෙලින්ම එදට බ්‍රාහ්මණ කියලා වෙනම වෙනම පැලැන්තියක් හිටිය එතකොට ඒ වචනේ බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේ වෙනුවෙන් පාවිච්චි කරනවා. එතකොට අර බ්‍රාහ්මණයොත් එක්කලා එච්චර මේ නිකන් නොමනාපයක් මනසේ තියෙන කෙනෙකුට රහතන් වහන්සේට බ්‍රාහ්මණයා කියනකොට ඒක රුස්සන් නැති වෙන්න පුළුවන්. ඒකට එච්චර කැමති නැති වෙන්නට පුළුවන්. ඉතින් ඒ බඳු තැන්වලදී අපි පෞද්ගලිකව ඉතින් ඒ වචනේ පාවිච්චි නොකර හිටියයි කියලා ගැටලුවක් නැහැ. නමුත් ඒක සමස්තයක් හැටියට ඒක යෙදීම සුදුසු නැහැ කියලා අපිට කියන්න බෑ. එහෙම එහෙම යොදන්න සුදුසු නැති තැනුත් තියෙනවා සමහර කාරණා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු නිබ්බින්දති නිබ්බිදා කියන වචනේ pāli වචනේ සිංහලට පරිවර්තනය කරනවා කලකිරෙයි කියන. ඒතර කලකිරේ කියන වචනේ තමයි පොතපතවල තියෙන තේ. ඒක හරි වෙන්න පුළුවන්. හරි වුණාට സമസ്ത සමාජය තුළ. ඒක දැන් අපේ පෞද්ගලික අදහසක් නෙමෙයි. මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. സമസ്ത සමාජයත් එක්කම කතා කරලා බලනකොට ඒ කලකිරෙනවා කියන තැනදී පොඩ්ඩක් නිකන් රුස්සන් නැති ගතියක් වගේ එකක් ඒක ඇතුලේ තියෙනවා. හැබැයි නිබ්බින්දති කියන එකේ එහෙම එකක් නැහැ. එතකොට එහෙමනම් මේ නිබ්බින්දති කියන පාලි වචනයට අර කලකිරේ කියන එක එච්චර ගැළපෙන. ඒ නිසාද හාමුදුරුවෝ ඒක අර්ථකථනය කරන්න පුරුදු වෙලා තියෙනවා ප්‍රඥාවෙන් කලකිරේ කියලා. ඉතින් ප්‍රඥාවෙන් කලකිරේ කිව්වා සාමාන්‍ය මනුස්සයට මම හිතන්නේ ඒක හරියට ග්‍රහණය වෙනවා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ඒක විස්තර කරනකොට අපි පොතේ තියෙන කාරණයක් කියලා අපි ඒකේ සංස්කෘත ස්වરૂපය අරගෙන පැහැදිලි කරනවා. නිබ්බින්දති කියන pāli වචනේ සංස්කෘත ස්වરૂපය තමයි නිර්වින්දති. නිර්වින්දති කියන්නේ විඳින්නේ නැහැ. ඒතකොට නිබ්බින්දති කියන වචනේට හොඳම පැහැදිලි निराවුල් අර්ථ විග්‍රහයක් තමයි. ඒක විඳින්නේ නැහැ. ඇයි විඳින්නේ නැත්තේ? ඒකේ විඳින්න තරම් වටිනාකමක් වැදගත්කමක් දකින්නේ නැහැ. එතකොට ඒක එපා වෙලාවත් මේකත් එක ගැටිලවත් අප්පිරිය වෙලා කලකිරලා මොකක්ක ප්‍රශ්නයක් නෙමෙයි. මේකේ සාරයක් නැහැ. වැදගත්කමක් නැහැ. ඒ නිසා ඒක විඳින්න ඕන කියන අදහසක් එන්නේ නැහැ. විඳින්නට කැමැත්තක් ඇති වෙන්නේ. එතකොට තමයි නිබ්බින්ද. ඒ නිසා අන්න ඒ විදිහට අපිට සමස්ත සමාජය මේක වරද්දගෙන ඉන්නවනම් ඒ වගේ තැන්වලදී මේ වචනේ පාවිච්චි කරන්නේ නැතුව වෙන එකක් පාවිච්චි කරන එක හොඳයි. හැබැයි මේ බ්‍රහ්ම කියන වගේ වචනයක් හැමෝම එහෙම බ්‍රහ්ම කියනකොට දැන් ඉදික මහත්තයාට එන විදිහේ අදහසක් හැමෝටම එනවද කියන්න දන්නේ නැහැ. ඉතින් එහෙම එන බවක් අපිත් එක්ක ගොඩක් වෙලාවට එහෙම කියලා නැහැ. සහ මිනිස්සු ඒකත් එක්කලා බ්‍රහ්මයා කියන්නේ උසස් කෙනෙක්ය බ්‍රහ්ම ලෝකේ උපදින්නේ ධාන වඩලය. ඒතර බ්‍රහ්ම ලෝකේ උපන්න අය ඒ ධාන සෝයත් එක්කලා ඉන්නවා. ඒගොල්ලෝ බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවා, බණ අහලා රහත් වෙච්ච අය ඉන්නවා. ඒතකොට මේ බ්‍රහ්ම ලෝකෙත් මිත්‍යා දෘෂ්ටික අයත් ඉන්නට පුළුවන් වෙනත් ආගමික පසුබිමක් මත ධාන වඩලා ඉතනට ගිහිල්ලා අර බක බ්‍රහ්මයා වගේ. එතකොට ඊළඟට ඒ බ්‍රහ්මය විටින් විට බුදුරජාණන් වහන්සේගෙන් ඇවිදින් ගැඹුරු දහම් කරුණු විමසුවා. ඊට පස්සේ ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න පවා සමහර අය ඒ විදිහට ඇවිත් තිනවා. ඊට පස්සේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ගත්තම අනාගාමී උත්තමයින් උපදින්නේ. එතකොට ඒත් බ්‍රහ්මතලයම තමයි. එතකොට මේ විදිහට මේ සමස්ත තොරතුරු ටික ගත්තන් පස්සේ ඊළඟට මේ බ්‍රහ්මයන් තුල සමස්ත ප්‍රජාව කෙරෙහි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ මේ ගුණාංග ඇතුවයි ඒ අය බලන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ගත්තන් පස්සේ ඒ බ්‍රහ්ම කියන කාරණයක් එක්කලා යම්කිසි මන්දස්ත අදහසක් ඇති කරගන්න පුළුවන්. එම ප්‍රාමතරණ වංශකේ පැහැදිලි කිරීම හොඳයි. ඒ කියන්නේ වංශේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු ඒ සමාජයේ සමහර විට අපිට වඩා යම් වෙනස ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ආගමික සං ගොඩක් අය ඉඳත් වෛදික ආගම්වල කට්ටිය. එතකොට ඒගොල්ලන්ගේ වචන පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේ දේවල්නේ. ඒගොල්ලන් ඒ වචනම පාවිච්චි කරලා නවාර්ථකතනයක් දුන්නහම අලුතෙන් විස්තර කරනවට වඩා ඒක පහසු වෙන්න පුළුවන් එයාට ඒත්තු ගන්න. මොකද ඒගොල්ලෝ දැනටමත් දන්න කාරණයක් නේ. බ්‍රහ්මයා මේ හැමෝටම උදව් කරනවා, හැමෝටම පින්නවා, ප්‍රජාපති, ලෝකය මවනෝ, ඒ කතන්දර ටික ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙනවනේ. එතකොට ඒක කෙලින්ම මාතෘත්වයට, පීතෘත්වයට ආරෝපණය කරපු ගමන් ඒගොල්ලන්ට අම්මා තාත්තා කොච්චර වටිනවද කියන එක දැනෙන්න ගන්නවා. එහෙම අපේ හැමදෙරේ මම අර ඔබ වහන්සේලගෙන් කලින් සතියක ඇහුවේ අර චන්ද්‍රවිමල හාමුදුරුවන්ට අර උතුරු වඩින්නාව ඒ ඒ ඒ වගේ අර ලංකාවේ කතා කොහොමද ආවේ වහන්සේ අට කතා මම තව ටිකක් ඒ ගැන හෙව්වා. හෙව්වහම මට චන්ද්‍රවිමල හාමුදුරන්ගේ ඇතම් පොත්වල තියෙනවා හම්බෙලා තින්නේ උන්වහන්සේ අරන් තින්නේ මේ සීහලවත්තු සහස්සවත්තු කියලා මහවංශයට ඒ කියන්නේ දීපවංශයටත් කලින් පොඩි කතා තිබිලා තියෙනවා. ඒවා ඒ ග්‍රන්ථ වලින් වගේ අරන් තින්නේ. එතකොට ඒ ග්‍රන්ථවල කතන්දර බැලුවාම දුටුගැමුණු රජුරුව, සද්ධාතිස්ස රජුරුව, ඒ කාලේ හිටපු ඒ සන්නාලියෝ එහෙම තියෙනවා. ඒවයේ කිසි එකක අපේ හැඳුරුනේ බ්‍රහ්ම ලෝකයක් එක්ක මේ ඉපදිච්ච ඒවා නැහැ. ඒකේ තියෙන්නේ තුසිතය, තවතිසාව, ඒ වගේ දිව්‍ය ලෝක කීපයක් අතර ලංකාවේ සම්බන්ධයක් තමයි. මම ඒක බැලුවේ මේ, ඒ කියන්නේ අපේ ලංක ඔව් බ්‍රහ්ම කතා ලංකාවේ වෙච්චර නැහැ අපේ හැඳුරුනේ. ඒකයි මම බැලුවේ මේ ඒකට තව හේතුවක් තමයි සාමාන්‍ය කුසල් කරලා බ්‍රහ්ම ලෝකේ යන්න බෑ. ඒකට ධාන කුසල් වඩන්න ඕනේ. ධානයක් වඩන මට්ටමට ගිහි එක්කෝ පැවිද්දෙක් එනවා කියන එක කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ මට්ටමට දීර්ඝ කාලයක් සමත භාවනාව සසරේ පුහුණු කරපු කෙනෙකුට තමයි ඒ ධානා භාවනා මට්ටමට යන්න පුළුවන්. එහෙම නැති හැමදෙනාම සරලව වෙන්න පුළුවන් කුසලයක් අරමුණු කරගෙන දෙව්ලොව ඉපදීම. දෙව්ලොව ඉපදීම ඕනම කාමාවචර කුසලයෙන් වෙන්න පුළුවන්. හැබැයි බ්‍රහ්මලෝක යන්නේ ඉන් තව පියවරක් එහා රූපාවචර. ඒක ඒක ධානා මට්ටමකින් යන්නේ. ඒ නිසා ඒවා සුලභ නැත්තේ. එහෙම අපේ බොහොම පැහැදිලි අවසර අපේ අඳුර ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි.